විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි සර්බියානු ජාතික ජෙල්කෝ යොක්සිමෝවික් ලොව විවිධ සංගීත ශෛලීන් පිළිබඳ අවබෝධයක් ඇති භාෂා හයක් කතා කරන සංගීතඥයෙක් ගායකයෙක් අද විශ්ව මధుර ආරම්භෙන්නේ ඔහුගේ සංගීත ප්‍රණීතාංගයකින් Black Cat වසර 1959 දී නිපැයුණු හින්දි සලරුවක්. සුමන් කල්යන්පෝර් හා මොහමඩ් රෆී හඳින් ඔබ ශ්‍රවණයට සූදානම් වන ගීතයේ සංගීතමය ජීවය සංගීතවේදී එන් දත්තාගෙන් හින්දි සිනමා ගී පිළිබඳ මනා වැටහීමක් ඇති අසන්නන් මෙය ඕපී නයියාර්ගේ සංගීත නිර්මාණයක් යයි රැවටෙන තරමටම නයියාර් ශෛලියට සමීපයි. نگر حسین ہے ٹپک رہا ہے رقص جو ایک دل گیا تو کیا تمہیں ملیں گے دس نظر نظر حسین ہے ٹپک رہا ہے رقص جو ایک دل گیا تو کیا تمہیں ملیں گے دس نشے میں ہوں نشے میں تم نشے میں ہوں نشے میں تم کیا خبر دل کی دل ہو گیا ہے تم مشین ہوں کیا خبر دل کی دھر ہو گیا ہے تم نشے میں ہوں نشے میں تم نشے میں ہوں نشے میں تم کیا خبر دل کی دھر ہو گیا ہے تم تم چاہو وہ بات مان لے نہ ہو تو اپنا دل تمہیں کو جان لے ہمارا کیا تو تم چاہو وہ بات مان لے نہ ہو تو اپنا دل تمہیں کو جان لے نشے میں ہوں نشے میں تم نشے میں ہوں نشے میں تم کیا خبر دیکھ کے ہو گیا ہے نشے میں ہم نشے میں تم نشے ہم نشے میں تم کیا خبر دل کے دل ہو گیا ہے نشے میں ہم Girls and a Man නමැති හාස්‍යමය චලනචිත්‍රයට ඇතුළත් වූ පියානෝ අකෝඩියනය මූලික කොටගත් ෆ්‍රෑන්ස් ග්‍රෝත්ගේ සංගීත නිර්මාණයක් දැන් රස විඳිමු. ලංකාවේ කණ්ඩායම් සංගීතයට එක් වූ Three Sisters කාන්තා සංගීත කණ්ඩායම අත්පත් කරගත් රසික ප්‍රසාදය රැඳුනේ ඉහළ තලයකයි. මල්ලිකා, ඉන්ද්‍රාණී, අයිරාංගනී යන පෙරේරා සොයුරියන් ඊට අයත් වූවා. මල්ලිකා පෙරේරාගේ අකල් වියෝව සමග එම කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය කෙමෙන් අඩපණ වී ගිය නමුත් ඉන්ද්‍රාණි පෙරේරා නොකඩවා ගායනයේ නිරත වූවා. ඇය ගායනා කළ කලක් ඉතා ජනප්‍රියව පැවති මෙම ගීතයේ පද තනුව හා සංගීතය ප්‍රරන්සු විජේවර්ධනගේ සහජ හැකියාවනට තවත් කදිම සාක්ෂියක්. Thank you. ඇතුළත් වූයේ කළු වලාකුළ යන අරුත රැගත් පෝලන්ත තෙලිවෘත්තාන්තයටයි. Thank you. එයට අදාළ නිවහන පෙනි පෙනි එහෙත් හිම කුණාටුවකට මැදිවි ජීවිත ගමන නිමා කළ අශ්වයා සහ අසරුවාගේ ශෝකාන්තය ගායක Jim Reeves There's a blizzard coming on listen to that northern side If we don't storm was gone. And they found him there at dawn. He'd have made it, but he just couldn't leave old Dad. අලුතම ඥාතීන්ගේ බලපෑම මත සිය බිලියගෙන් ඈත් වන්නට සිදු වී එහෙත් කාලයාගේ ඇවෑමෙන් සියල්ලම විසඳී නැවත ඇය වෙත වහ වහ යන සැමියෙකුගේ උදාම ගීතය චිත්‍රපටය දෙවෙනි ගමන සුගතපාල සෙනරත් යාපාගේ ගීපද ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඊට උචිත සංගීතය අයිබෝ ඩෙනිසුන්ගේ මధుර හඬ පිවිලිලා ඇය පිවිලිලා සිනා සංවාද ග්‍රීක රංගනීය වැයුම අද ඔබ ශ්‍රවණය කරන්නේ ඔන්ඩ්‍රියා රොන්සිනෝගේ අපූර්ව වයලීන වැයුම මූලික කොටගෙනයි. මధుර සුපුරුදු අතහිත සමන්ත පියසෝම විශ්ව මధుර නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය භාතිය ජයතිලක විශ්ව මధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනරත්න ඉදිරිපත් කිරීම මහේන්ද්‍ර වික්‍රමාරච්චි සුර මිහිරක් ඇති කරගත් සංගීතය විෂමధుර භාෂාවකි.